විනිසී අයවැය පිළිබඳ මේ රටේ ජනතාවගේ ලොකු විශ්වාසයක් තිබ්බා. නව ආණ්ඩුව ගැන ලොකු බලාපොරොත්තු තිබ්බා. හැබැයි ඒ අයවැය නෙවෙයි අද රවි කරුණානායක අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු අයවැය. එදා සරදියල් අයවැය ඉදිරිපත් කර මුදල් ඇමතිතුමා අද ඉදිරිපත් කරලා තියෙන්නේ බල්ලෝ මරලා හරි සල්ලි හොයන රට විකුණලා හරි සල්ලි හොයන අයවැය තමයි අද මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙනම් අපි කොහොමද මේකට ඡන්ද දෙන්නේ? මේකේ මොනවද තියෙන්නේ? මේකේ මෛත්‍රී පාලනය කිසි දෙයක් නැහැ. මේ අයවැය තනිකර රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය අයවැය. ටික දින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මේක හදලා තියෙන එක්සත් ජාතික පක්ෂයේ අරලිගහ මන්දිරයස් ඉඳලා රටේ ජනාධිපතිවරයා පක්ෂයේ සභාපතිවරයාගේ අදහස් ගන්න නැතුව ඉදිරිපත් කරලා දායකයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපට ඡන්ද දෙන්න බෑ